ආශ්‍රිත ජනශ්‍රුතික වටිනාකම් පිළිබඳව සොයා බලා සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයේ විසින් තවත් අලුත් සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අද මුල්ම ජනහද සිතුවම ඒ ගැනයි. රසවතුන්ගේ කනට ලැබෙන එස් රාජය සංගීත භාණ්ඩයක් පිළිබඳව කෙරෙන කතා බහ. නිලුමට වරම් ගන්නා හඟුරන් කෙත ගැමි කිවිඳිය WM රන්මණික අද ජනහද සිත්තම් වැඩසටහන වගේම අනෙකුත් ආගමික භක්තිකයන්ගේ පූජනීයත්වයේ කේන්ද්‍රස්ථාන වලින් එකක්. බෞද්ධ ශාසන ඉතිහාසයේ කියවෙන පරිදි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා වසර 8ක් ගෙවුණු තැන වෙසක් පුන් පොහෝ දිනයකදී තමයි සමන් දෙවියන්ගේ ආරාධනය සමන්ත කූටයට වැඩම කරලා සිරිපා ලකුණ පිහිටුවලා තියෙන්නේ. මේ සම්බන්ධව නොයෙකුත් ජනප්‍රවාද මතිමතාන්තර තිබුණා. බෞද්ධයන් වෙන අපගේ ආගමික දිවියේ මුදුන් මල්කඩක් හැටියට තමයි ශ්‍රී පාදස්ථානය හඳුන්වනු ලබන්නේ. ලබන උදව පොහොයෙන් ආරම්භ වෙන මේ සිරිපා වන්දනාව එළඹෙන වසරේ ඒ කියන්නේ 2018 වසරේ වෙසක් පොහොය දක්වාම දිවෙනවා. මේ සිරිපා වන්දනාව ජන ජීවිතයත් එක්ක කොච්චර සම්බන්ධද කියනවා නම් මේ වන්දනාවටම ආවේනික වෙච්ච බස්වහරක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් චගා රටාවක් වගේම ඊටම ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ සමුදායක් තිබෙනවා. තුන්සරණේ කවි මේ සිරිපා වන්දනාවත් එක්ක බැඳුණු හෘදයාංගම ගායනා විශේෂයක්. එකිනෙකාට ආශිර්වාද කරගනිමින් ඒ වගේම වෙහෙස නිවා ගැනීමත් මේ කවි ගායනා තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි වන්දනාව ආරම්භ වෙන තැන සිට යලි නිවසට පැමිණෙන තෙක්ම තුන්සරණේ කවි ගායනාව මගින් තුන්දර සංවරව තබා ගැනීමත් එදා බැතිමතුන්ගේ බලාපොරොත්තුවක් වුණා. ඔව්. මේ විදිහට අනාගත කාලයක ඉඳන් පවතගෙන එන සිරිපා වන්දනාව හා බඳුණු තුන්සරණේ කවි ගායනාව ජන විශ්වාස ඇදහිලි පුදසිරිත් ජනකතා ශාන්ති කර්ම ඓතිහාසික ස්ථාන පෙරහැර භාෂා විවහාරයන් මේවා අභාවයට යන්නේ ඒක රාශී කරගෙන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කර තිබෙනවා. බුදුගුලට මුතුකුඩිය රැඳිච්ච තැන නිලිගල් දොර හරහා ගජමංගල නීලිහෙල යටනැටුල කොඩිය කැටි ගජමංගල ගෙඩිපාර ආදිපාර අදිරිකලේ බුදුගුලන මුතුකුඩිය රැඳිච්ච තැන නීලිගල් දොර වැඩමනුවේ අම්ල ළඟට ආදිපාල. ධර්ම රාජගල, ගල්පාලම, සීතගඟුල, හජ්ජිරාගල, හැරමිටිපාන යන්න බැරුව හැරමිටියක් කියලා පානපත්තු වල යන්නපගෙන නම් හැදුනා. ගල්වංගිඩිය. බයිනකොට. එරක්ම මාර්ගී. නාගියමල හින්න. මෑල්ල මල කඳුර. ආණ්ඩියමල තැන්න ඇහැල කනුව ශ්‍රීපාමලුව. සම්බුදු සිරිපා රජවරුන් වැඳලා බැහැලා රත්නමාරීන් හැදලා ඉදිකටු පාන කියලා මාලිබඩ කියලා පාරක් තියෙනවා යටියන් තොටින් නුවරට ගිය ආදිපාර. නිසා ශ්‍රීපාදයේ වන්දනාමාන කරන්නට යන්නේ ප්‍රධාන මාර්ග තුනකින්. රත්නපුර මාර්ගය, කුරුවිට එරත්න අනිත් එක තමයි හැටන් මාර්ගය කියන මේ මාර්ග තුنين විහිදී යන ප්‍රදේශවල ජනතාව දැනටමත් මේ ජනශ්‍රුති උරුමයන් ඒකරාශී කිරීමට එක්කාසු වෙලා ඉන්නවා. රාජ්‍ය නිලධාරිනියක් විදියට සේවය කළා දැන් විශ්‍රාමයේ. කියන අපිට මේ සම්බන්ධයෙන් තියෙන අලුත් යමක්. දැන් සිරිපාදස්ථානයේ ඉස්සෙල්ලම සොයාගත්ත විදිය. මේ සංගමල්ල රජුරුවන්ගේ කාලේ එතකොට ඒ රජුරුවන්ගේ පාන අවදියේ තිබුණා සමන් උයන කියලා උයන. එතකොට ඒ සමන් උයනේදී රජුරුවන්ගේ හැමදාම මල් හොරෙන් කඩනවලු. ඒ මල් හොරෙන් ගන්නකොට දැන් රජුරෝ මේ සිද්ධිය දෙක බලා ගන්න දැන් කවුරු හරි කෙනෙක් නවත්තන්න බලනකොට කොටෙක් තමයි නැතිලා තියෙන්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කොට මේ පිටපලාත්වල සිට ශ්‍රීපාදයේ වන්දනාමාන කරන්නට එන ඔබ මේ ගැන කර්ම කාරණා දැන සිටිනවා නම් ඔබට අපේ මේ වැඩපිළිවෙල සමග එක්කාසු වෙන්නට පුළුවන්. ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයේට ඔබ දන්නා තොරතුරු ලියා එවන්න. නැතිනම් කතා කරන්න. ගෙත්තම් පානට මුනි රාජ වැඩලා තිලිසක් දිවිසන් කුණුලුත් ගෙන සප්පයාල ප්‍රකාශ කරමින් ගිය ගමනේදී අපි හඳුරංකිතට ළඟා වුණා. එහෙදී නිලුම් කවි, සීපද, පැල් කවි වගේ ගායනා ඉදිරිපත් කරන්නට බොහෝ දෙනෙක් එක්කාසු වුණා. මේ WM රන්මණිකානන්දා ඉදිරිපත් කරපු ගායනයක්. නමෝ අපි එකතු ගොයම් බුරා අඳුරු බබා වරම් කවියක් තමයි ඔබ ඊයේ ඇහුවේ ගැමියෝ නිලුමට බහිනකොට ඉරෙන් හඳින් පොළොව බහි කාන්තාවගෙන් වගේම දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර අරගෙන තමයි හැම වැඩකටම මුල පුරන්නේ කවියක් ගායනා කරලා නිලුම අවසානයේ ආශිර්වාදයක් ලබා ගන්න ඔවුන් කටයුතු කළා. ගීතය නිර්මාණය වෙන්නේ ක්‍රමවත් නාද රටාවක් ඇසුරු කරගෙන. මේ නාද රටාවන් සුසංයෝගයේදී ගායනය වගේම වාදනයත් වැදගත් වෙනවා. අතීතයේ සිටම නාද රටා නැන්වීම සඳහා වාද්‍ය භාණ්ඩ යොදාගත්තා. ලෝකයේ විවිධ රටවල් වල නොයෙකුත් වාද්‍ය භාණ්ඩ පාවිච්චියට ගත්තා. තත් වාද්‍ය භාණ්ඩ පිළිගැස්ම ඇසුරින් එස් රාජ්‍ය සුවිශේෂී තැනක් ගන්නවා. අපූර්ව හඬක් තමයි මේ එස් රාජ්‍යයෙන් උපදින්නේ. ඉන්දියානු උපමහාද්වීපය තුල තමයි මේ ශ්‍රාජයේ උපත සිද්ධ වෙන්නේ. තත්වාද්‍ය භාණ්ඩයක් වන මෙය කතලික් දිල්රුභාවයේම හැඩයටත් සමානකමක් තියෙනවා කියලා කියනවා. වසර 300ක පමණ ඉතිහාසයක් තමයි මේ වාද්‍ය භාණ්ඩයට තියෙන්නේ. ඉන්දියාවේ පවතින අනෙකුත් වාද්‍ය භාණ්ඩ අතරින් ගත්තාම මේ ශ්‍රාජය තවමත් තරුණ අවදියේ පසුවෙන වාද්‍ය භාණ්ඩයක් කිව්වොත් නිවැරදියි. උතුරු ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ තමයි ශ්‍රාජය බොහෝ ප්‍රසිද්ධයි. හින්දුස්ථානි සංගීතය අසුරු කරගෙන මේ ශ්‍රාජයේ නීරි වාදන රටාව අපට අහන්නට ලැබෙනවා. ප්‍රසිද්ධ එස් රාජ් වාදන ශිල්පියෙක් තමයි එස් කේන්ද්‍රසිංහ මහතා. මකුලුණු මහතා ආරම්භ කරපු ජන සංගීත ව්‍යාපෘතියේද එතුමා මුල් තැනක් ගත්තා. මකුලුණු මහතාගේ හෙළගී මඟ කෘතියේ ගීතම් සැපයීම වගේම දෙපානෝ ගීත නාටකයේ ප්‍රධාන වාද්‍ය ශිල්පියාද වූයේ කේන්ද්‍රසිංහ මහතා. ඒ වගේම නවපරපුරේ එස් රාජ් වාදන ශිල්පියෙකු හැටියට සරත් කුමාරසිංහ මහතාත් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි අහන්න යන්නේ සීඩේස් කුලතිලක මහතාගේ ජනශ්‍රුති එකතු වෙන ඉස්රාජ් වාදනය. සභා තාලනායකම් රස විඳින ජනහද සිද්ධාර්ථ ජන සංගීතයේ නන්නසිතුරු අරගෙන අපි හැම සෙනසුරාදාකම සවස් 6:45ට ඔබලුන්නේ සවුවට එනවා මේ රසවිඳින ජනකී සිත්කම් වලට වඩා වැඩියමක් රසවිඳින්න අවශ්‍යතා සඳහා කරුණු ලබා ගන්න, ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඔබට ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්. අපිව අමතන්න පුළුවන්. අපේ ලිපිණිය ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය 15 වන මහල සූරුපාය බත්තරමුල්ල. දුරකථනය 0112 10යි 62යි 52යි 0112 10යි 62යි 52 ජනහද සිත්තම් සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු බාහිර පිටිගත කිරීම අනුපිය කුමාරසිංහ නාද තුරණය නලින් සම්පත් කරුණාසේන සමග වජිර ප්‍රේමතිලක පිටපත මිහිරි අනුරාධා පන්‍ය ගුරු වැඩසටහන නිෂ්පාදන සම්බන්ධීකරණය දමයන්ති කොළඹදී නිෂ්පාදන සහාය මිතිලා උපේක්ෂා සිරිරෝහණ ධර්මසිරි අධිකාරී සමග සුල්තාන් අභිෂේක් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර සමඟ නලින් සම්පත් කරුණා සේනි Thank you.